බොහෝම ශ්‍රද්ධාවෙන් ලෝතර බුදුපියාණන් වහන්සේගේ උතුම් සද්ධර්මයෙන් සත්‍යයක් ශ්‍රවණය කරගන්නට සූදානම් වෙන මොහොත. පින්තුනි බුදුරජාණන් වහන්සේ අපි හැම කෙනාටම සසර දුකින් එතර වීම පිණිස පවතින උතුම් වටිනා සද්ධර්මයක් දේශනා කරන්නට යෙදුනේ. අපේ ජීවිතවල තියෙන යථාර්ථය ඇත්ත පැතිකඩ බුදු පියාණන් වහන්සේට පෙන්වන්නේ ධර්මය කියලා කියන්නේ ලෝකෙ කොහේ හරි තියෙන දෙයකට ආකස්මිකව තියෙන දෙයක් ගෙනල්ලා ලෝකෙ කොහේ හරි තියෙන දෙයක් අපේ ඔළුවට දාපු දෙයක් නෙමෙයි ධර්මය කියලා කියන්නේ අපි ජීවත් වෙන තැනම තියෙන ඇත්ත පෙන්වපු එක බොරුව මත වැහිලා බොරුවෙන් ජීවත් වෙන අපිට ඇත්ත මොකද්ද මොන දේ මතද අපි ලෝකේ යන්නේ මේ ලෝකෙ දිවෙන්නේ මොන දේ මතද අපි ලෝකේ අසුරු කරන්නේ කියන මෙන්න මේ කාරණාව තමයි උතුම් වූ ධර්මයේ තුළ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ. නැතිනම් අපේ ජීවිතේන ඇත්ත පැතිකඩ අපිට පෙන්වන්නේ. එතකොට අපේ සාකච්ඡා කරගෙන ආවේ ධම්මසංගණි ප්‍රකරණයේ එන රූපකාණ්ඩයට අදාළව කාම භූමියේ සත්‍ය, කාම දහස්සේ සත්‍ය රූපේ අනුව ගිහිල්ලා රූපේ පරියාපන්න වෙන නිසා අද අපිට පිරිසිඳ දැක්ක යුතු ධර්මයක් හැටියට මූලික ලෙසම හඳුන්වන්නේ රූපස්කන්ධය. සතර සතිපට්ඨානයේදී කායානුපස්සනාව අපිට මුලින්ම හම්බෙනවා කායානුපස්සනාව අපිට දේශනා කළේ කයේ කයානුගිය පුසිහිය කයේ කයානුගිය තුනුවන අපිට මේ දුකින් එතර වෙන ප්‍රතිපදාවට පෙන්වන්නට අවශ්‍ය උනේ අපිට දුකින් එතර වෙන්න තුනදී අපිට දුකට ඇදලා දාන තැන මෝඩකම පවතින්නේ මේ රූපය එක්ක ගිහිල්ලා අද අපේ මස්නේ. රූපය අනුව, රූපය පරියාපන්නව. ඒක නිසා තමයි කාම ධාතුවේ සත්‍යය, කාම භූමියේ සත්‍යය රූපය අනුව ගිහිල්ලා රූපේ පරියාපන්නව ජීවත් වෙනවා කියන එක කිව්වේ. ඒක නිසා ඒ රූපයේ කියන යථා ස්වභාවය පිළිබඳව අපි වටහා ගන්න එක වටිනවා ඒක ඒ නිසාමයි මේ සතිපට්ඨානයේ කායानुපස්සනාව පෙරටුව මුලින්ම සඳහන් කරන්නේ ඒ දුනේ රූපය ගැන හොඳට විග්‍රහ කරන කොටසක් හැටියට අපි සාකච්ඡා කරගෙන ආව ධම්මසංගණිත් ප්‍රකරණයේ එන රූපකාණ්ඩය. එතකොට මේ රූපකාණ්ඩයේදී එක විදේම රූප සංග්‍රහෝ කියන කොටසේ එක් ආකාරයකින් රූපය ගැන කතා කරනවා නම් මෙන්න මේ විදිහයි. එක් ආකාරයකින් රූපය ගැන කතා කරනවා නම් මෙන්න මේ විදිහට රූපය පුළුවන් විවරණය කරන්න කියලා පෙන්වන එක කාරණා කීපයක් තමයි මේ රූපස්කන්ධයේ එක් ආකාරයකට විග්‍රහ කරන මේ ධම්මසංගමේ කොටස තුල සිද්ධ කරගෙන ඉන්නේ. විභජනය කරගන්නේ විස්තර කරගන්නේ කොටස. එතකොට අපි කලින් සාකච්ඡා කරා මේ සියලුම රූපයේ පරිත්තම් පරිත්ත දෙයක් කාමාවචරං කාමාවචර දෙයක් න රූපාවචරං න අරූපාවචරං කියලා අපි කතා කළා. ඊට පස්සේ පරියාපන්නං කියන වචනය අපිට පරියාපන්න වූ දෙයක් කියලා අපි පරියාපන්න වූ දෙයක් හැටියට තමයි මේ රූපය ටිකක් කතා කළේ ටිකක් විග්‍රහ කරගෙන ආවේ. එතකොට මේ රූපේ පරියාපන්නයි කියලා කියනකොට රූපය අනුව ගිහිල්ලා රූපේ කොමක් අනුව ගිහිල්ලාද තියෙන්නේ රූපය කිව්වා කාම ධාතුව අනුව ගිහිල්ලා කියලා එකතනකින් කිව්වා ඊට පස්සේ චුති ගති වට දුක්ඛ විදිහට මේ රූපයන් ඕන් ගිහිල්ලා. එතකොට චුති ගති වට දුක්ඛ කියලා කියනකොට මේ රූපේ හැම මොහොතකම අපි චුති ආනෝ ගති ආනෝ වාට්ඨය ආනෝ දුක ආනෝ ගිහිල්ලා තියෙනවා කොතනට සාධාරණවද කාම භූමියට කාම ධාතුවට සාධාරණව එතකොට අපි කතා කළා කොහොමද චුති ප්‍රතිසන්දියක් ඇති වෙන තැනක තියෙන දේ කියලා. එතකොට අපි එක්ෂණික වශයෙන්ම කොහොමද චුතිය සහ ප්‍රතිසන්දිය කියන දේ අපි කතා කළා. එතකොට එක්ෂණික වශයෙන්ම ඇතිවෙන කන්දානම් පාතුභාවෝ ආයතනානම් ප්‍රතිලාභෝ ස්කන්ධයන්ගේ පහළවීමක් ආයතනයන්ගේ නැවත ලැබීමක් ගැන අපි කතා කළේ. මේ ස්කන්ධයන්ගේ නැවත ලැබීමක් ආයතනයන්ගේ නැවත පහළවීමක් තියෙනවා නම් මෙන්න මේක එක්ෂණික වශයෙන් අපිට සිද්ධ වෙන જાතිය. එතකොට ත්‍ෘතිය සහ ප්‍රතිසන්දිය අතර තියෙන්නේ එක පුංචි වෙනසක්. ඒ තමයි අද අපිට මේ මැෂින් එක හම්බෙලා තියෙන්නේ. මැෂින් එක කියලා කිව්වේ ඇහැ හැදෙන්න මේ ඇහැ හැදිලා කන නාසය දිව ශරීරයේ මේ ආයතන ටික පිළිගන්න අවශ්‍ය මේ මැෂින් එක හම්බෙලා තියෙනවා. අපිට අද ඕනේ අර නෙගටිව් ටික දාගන්න එක විතරයි දැන් මේ දැන් කරගන්න ඕන වෙලා තියෙන්නේ. අනිත් එක ඔක්කොම හම්බෙලා තියෙනවා. හැබැයි අපි අද මැරෙනවා කියලා කතා කරන තැනක චිති ප්‍රතිසන්දී කතා කරන තැනක වෙන මොකක්වත් නෙමෙයි තියෙන්නේ. අපිට තියෙන්නේ මේ මැෂින් එකත් අලුතෙන් හදාගන්න වෙනවා. හැබැයි අපිට ඔක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ මැෂින් එක දාලා යන්න අපි කැමති නෑ. මේක උපාදාන කරගෙන ඉන්න නිසා මේක දාලා යන්න කැමති නෑ. ඒකයි මරණයට තියෙන බය තියෙන කෙනෙක් දැක්කොත් ඇත්තටම අපි මැරිලා නෑ. පුද්ගල බව තුළ ඉඳලා කතා කළොත් ඇත්තටම අපි මැරිලා නැහැ. හේතුව මේ දැන් ජීවත් වෙන සිද්ධිය වගේම අතන අලුත් මැෂින් එකක් හදාගෙන මැෂින් එක අලුත් විදිහට එතනින් ගිහිල්ලා. අපිට අර අපෑර ගන්න අමාරුයි උපාදානයට ලක් කරගත්ත තැන. ඒ ඇලීම වැඩි නිසා තමයි අපිට මරණය සහ ප්‍රතිසන්දිය විශේෂයක් විදිහට පේන්නේ. එතකොට අපිට දැන් මෙන්න මේ කාරණාව තුළ අණුව ගිහිල්ලා කියලා කිය රූපය අණුව ගියත් නිසා තමයි මේ චුති සහ ප්‍රතිසන්දිය විදිහට අපිට රූපය අණුව ගියපු ප්‍රවස්මකින් පණවන්න පුළුවන්කම තියෙනවා. ඒකත් අපේ ගතිය තීරණය වෙන්නේ ඒ අනුව. අපේ ගතිය මොන ගතියටද අපි පත් වෙන්නේ කියන එක තීරණය වෙන්නේ අද රූපය අසුරු කරන විදිහ අනුව. එතකොට අද අපි රූපේ දකින්නේ හොඳ ගති නරක ගති කලකිරෙන ගති ඔක්කොම රූප සැත්තට දාලා නම් බලන්නේ අපිට ප්‍රතිසන්දිය පිණිස යන් තියෙන්නේ රූපය අනුව ගත්ත තැනකින්ම තමයි. ඒතකොට ගතිය හදලා දෙන්නේ රූපේ විඳින්න පුළුවන් තැනකට ප්‍රතිසන්දි වශයෙන් නරක දෙයක් නම් අපිට අරමුණු වෙන්නේ නරක විදිහට රූප විඳින්න පුළුවන් ආයතන ටිකක් හැදෙන තැනකට ප්‍රතිසන්දි වශයෙන් යන එක වළක්වන්න පුළුවන් කමක් නැත්තේ. වස්තයක් පැවැත්මක් හදලා දෙන්නේ මේ විදිහමයි දුක හදලා දෙන්නේත් ඒ විදිහමයි මෙන්න මේ ධර්මතාව ටික අනුගියුත් දෙයක් රූපේ චුති ගති වස්ස දුක්ඛය එතකොට නෝ අපරියාපන්න රූපේ කියන එක අපරියාපන්න ධර්මයක් එහෙම නෙමෙයි අපරියාපන්න භූමියට අයිති නැහැ රූපේ කියන එක රූපේ පරියාපන්න උනේ කාම ධාතු විතරයි රූපේ අපරියාපන්නයි හැම වෙලාවෙම අපරියාපන්න අපරියාපන්න වූවක් එහෙම නෙමෙයි අපරියාපන්නම් කියන්නේ පරියාපන්න නෙමෙයි පරියාපන්න නෑ එතකොට පරියාපන්න නැති වෙනකොට හැම වෙලාවකදීම රූපේ කියන දේ අනුව ගිහිල්ලා පවතින්නේ නැතිකමට කියනවා අපරියාපන්න කියලා අපරියාපන්න භූමියක් විදිහට අපි අපරියාපන්න බව කතා කරනවා නම් අපරියාපන්න බව භූමියක් විදිහට කතා කරන්නේ සෝවාන් මාර්ගඵල සකුදාගාමි මාර්ගඵල අනාගාමි මාර්ගඵල සහ අරිහත් මාර්ගඵල කියන ටිකට අපි කියන අපරියාපන්න භූමිය කියලා. එතකොට අපරියාපන්නයි කියලා කියන්නේ මේක පරියාපන්න නැහැ. චුති ගති වට දුක්ඛ ආදී ධර්මයන් අනුව ගිහිල්ලා අනුව පැවැත්මක් මෙතන ඇත්තේ නැහැ. ඒකට රූපය කාමාවචරයි නම් පරියාපන්නයි නම් අපරියාපන්න භවයේ යෙදෙන්න විදිහක් නැහැ. රූපය පිරිසිදු දැකලා රූපයෙන් මිදුණු නිසාම තමයි එයාට අපරියාපන්නයි කියලා කිව්වේ. රූපය පිරිසිදු දැකලා රූපේ පිළිබඳ තියෙන දික්ටි මස්තමින් ඉස්සෙල්ලා මිදුණා ඊළඟට සියලු රූපේම මිදුණා ඒක නිසාම තමයි එයාට කිව්වේ අපරියාපන්නයි කියලා. එතකොට අපිට මේ අපරියාපන්නයි කියන දේ කතා කරන්නේ රූපෙන් නිදුණු මානසික මට්ටම නිසාමයි. අපරියාපන්න භූමියේ ධම්මහදේ විභංග ප්‍රකරණේ දෙකේ ධම්මහදේ විභංගෙදී අපරියාපන්න භූමිය විග්‍රහ කරනකොට අපරියාපන්න භූමියේදී පෙන්වන්නේ නැහැ රූපස්කන්ධය අපරියාපන්න භූමියේදී රූපස්කන්ධය පෙන්වන්නේ නැහැ. අපරියාපන්න භූමියේ පෙන්වන්නේ ස්කන්ධ හතරයි. වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතරයි. ඇයි? එකෙන් කියන්නේ රහතන් වහන්සේට රූපේ පේන්නේ නැහැ කියලා දෙහෙමනම් ගොඩක් දෙනෙක් අතන ප්‍රශ්නයක් ඇත්තටම. රහතන් වහන්සේට රූපය ඇසුරු කරන්නේ නැද්ද කියන එක නෑ හැම වෙලාවකදීම රහතන් වහන්සේ රූපය ඇසුරු කරනවා කියන මට්ටමකින් පණවන්නේ නැහැ පණවනවා නම් එතන රහත් බවක් නැති නිසා කාම භවය හෝ රූප භවය හෝ අරූප භවය හෝ අපරියාපන්න භව හෝ තීරණය කරන්නේ පණවන්නේ ස්කන්ධ ටිකකින් නෙමෙයි කාම භවයේ හෝ රූප භවයේ හෝ අරූප භවයේ හෝ අපරියාපන්න භව හෝ පණවන්නේ මේ ස්කන්ධ ටිකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන එක මත. පණවන්නේ මේ ස්කන්ධ ටිකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන එක මත. එතකොට දැන් කාම ධාතුව, රූප ධාතුව, අරූප ධාතුව, අපරියාපන්න ධාතුව ඒකට මෙන්න මේ ටික ස්කන්ධයන්ගෙන් දකින්න එපා. ස්කන්ධ ටිකේ අයිතිය දෙන්න එපා කොයි වෙලාවකවත් කාම ධාතුවටවත් රූප ධාතුවටවත් අරූප ධාතුවටවත් අපරියාපන්න ධාතුවටවත්. මේ ස්කන්ධ ටික මේ එකකටවත් අයිති නෑ. හැබැයි මේ ස්කන්ධ ටික මේ එකකටවත් අයිති නැති වුණාට මේ ස්කන්ධ ටික ගැන ප්‍රතිචාර දක්වන ක්‍රමය අනුව ධාතුව නම් කරලා තියෙනවා. කර්ම ටික අනුව කර්ම සිත් ටික අනුව විපාක සිත් ටික අනුව හැම වෙලාවකදීම ධාතු වෙන් කරලා තියෙනවා. හැබැයි ස්කන්ධ විදිහට කතා කරොත් එහෙම ස්කන්ධය කියන තැනින් පනවන්නේ නැහැ භූමිය කියන එක. මොකද වේදනා ස්කන්ධය කියනකොට වේදනා ස්කන්ධය මේ තුන් භූමිය අනුව හතර භූමිය අනුව ගිහිල්ලාම තියෙන වේදනාව. එතකොට සංඥාව කියන ස්කන්ධය මේ හතර භූමියෙම ඉදිරියට තියෙනවා. සංඛාරය කියන ස්කන්ධය මේ හතර භූමියෙන් මෙදිලා තියෙනවා. විඥානය කියන ස්කන්ධය මේ හතර භූමියෙන් මෙදිලා තියෙනවා. ඒක නිසා මේ ස්කන්ධ ටික පනවන්නේ නැහැ කිසිම තැනක. එකකට විතරක් අයිති කියලා. ඒ වගේම රූපස්කන්ධයේ පැත්ත ගත්තත් රූපස්කන්ධය විතරක් පනවන්නේ නැහැ එකම තැනකට අයිති දෙයක් ඇටියට. දැන් රූපේ කාම ධාතුව පරියාපන්නයි අනුව ගිහිල්ලා කියලා කියනවා. ඒ අපි රූපයේ විඳින රූප උපාදානස්කන්ධ මට්ටමින් අපි රූපය ඇසුරු කරන මට්ටම. රූපස්කන්ධය කියන තැනදී පිරිසිදුම අවස්ථාවදී හැම වෙලාවකදීම රූපය කියන පැත්ත රහතන් වහන්සේ නමකට රූපේ පේනවා පේන්නේ කොහොමද කියලා කියන තැන රූපේ කොහොමද දකින්නේ කියලා කතා කරන තැනදී රහතන් වහන්සේගේ නුවණ පවතින්නේ රූපය ඇති බවට ගන්න තුල නෙමෙයි රූප නිරෝධය සාක්ෂාත් කරන තැන. ඒකත් අන්නේ හේතුව නිසා රහතන් වහන්සේ නිරෝධය සාක්ෂාත් කරලා තියෙනවා. අපි ඒ රූපය නැවත ඇති හැටියට අරගෙන තියෙනවා. එතකොට දැන් අපරියාපන්න සහ පරියාපන්න වුණ තැන වෙනස ඒකයි. රහතන් වහන්සේ රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ බව සාක්ෂාත් කරනකොට අපි රූපේ නිරුද්ධ වුණ තැනක රූපය ඇති හැටියට දැකලා තියෙනවා. එහෙම නැතුව කතා කරොත් කෙලින්ම රූපේ එක තැනකට සාධාරණයි කියලා එහෙනම් රහතන් වහන්සේට කවදාවත් රූප පේන්න පුළුවන් කමක් නැත්තේ නැහැ රූපේ Nirodhe දකින්නවා එහෙනම් රහතන් වහන්සේ නැත කියන අන්තය අසුරු කරනවා රූපේ නැහැ කියලා කියනවා නම් බුදුරජාණන් වහන්සේ රූපේ නැහැ කියන තැන අපිට බණ කිව්වේ නැහැ අපිට පෙන්වන්නේ රූපය හදාගන්නවා නම් මේ රූපය හදාගන්න තැන තියෙන හේතු ටික පෙන්වනවා. ඒකට හේතු ටික දකිනකොට හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගං නිරුද්ධිත හේතු ටික ඇති කල හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙලා යනවා. ඒක අන්නේ දර්ශනය නිසා තමයි එතනට අපරියාපන්න භූමිය කියලා කිව්වේ. එතකොට රූපේ කියන එක පරියාපන්නයි චුතිගති වස්තු දුක්ඛ විදිහට පරියාපන්නයි. හැබැයි නො අපරියාපන්න අපරියාපන්න ධර්මයක් කියන නෙමෙයි. අපරියාපන්න උනේ ඒ භූමියේ රූපය ගැන ප්‍රතිචාර දක්වන ක්‍රමයේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ බව සාක්ෂාත් කරපු නිසා. අපරියාපන්න උනේ. ඒක නිසා ඒ රූපේ නම් කරන්නේ නැහැ අපරියාපන්නයි කියලා කියනකොට චුති ගති වස්ත දුක් විදිහට ඒක අනුගේපු දෙයක් හැටියට දක්වන නිසා ඒක අපරියාපන්න භූමියද නැවත සංග්‍රහ කරන්නේ නැහැ දක්වන්නේ නැහැ මොකද ඒ රූපෙම Nirodhe සාක්ෂාත් කරලා ඒ රූපෙන්ම මිදීම සාක්ෂාත් කරපු නිසා නැවත පෙන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ රූපේ කියන එක පිළිබඳව අර විදිහට. එතකොට එයා රූප Nirodhe තුලයි වාසය කරලා තියෙන්නේ. එතකොට එයාට පරියාපන්න වෙන්නේ රූපයක් හම්බුන්නේ නැහැ. ඒක නිසා කිව්වා නොඅපරියාපන්නං අපරියාපන්න ධර්මයක් එහෙම නෙමෙයි රූපේ කියලා කියන්නේ කියන එක. ඊට පස්සේ අනියතං රූපය කියන එක නියති ධර්මයක් නෙමෙයි. නියතිය කියලා කියන්නේ එයා ඒකාන්ත වශයෙන්ම නියතයි. අපි උදාහරණයක් කිව්වොත් පංචානන්තරී අකුසල කර්ම නියති ධර්ම. මොකටද පංචානන්තරී අකුසලේ නියත සතර පායට. ඒක නම් නියතිය. මොනවා කරත් සතර පායට යනවා. නියති ධර්මයක්. එතකොට ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක නියතියයි. ඒ නියති ධර්මය අනුව ගියා කියලා කියන තැනදී හැම වෙලාවකදීම රූපේ ඒකට අයිති නැහැ. රූපේ කියන එක නියත නැහැ සතර පායට. රූපේ පරිහරණය කළා කෙනෙක් සුගතිය යන්න පුළුවන්. කෙනෙක් දුගතිය යන්න පුළුවන්. එතනම පිරිසිදු දැකලා මේ සුගතිය සහ දුගතිය කියන දෙකම මිදෙන්නත් පුළුවන්. එතකොට දැන් රූපය කියන එක නියති ධර්මයක් නෙමෙයි කියලා කියන නියතියක් හැටියට පැනෙවුවා නම් රූපය එක්කෝ අර සුගතිය ලබා දෙනවා එක්ක දුගතිය ලබා දෙනවා එහෙම නැත්නම් අපරියාපන්නයට පත් කරනවා කියලා එයාට නියත වෙන්න ඕනේ. එක භූමියකට නියත වුණා නම් ඒකට විතරයි සාධාරණ වෙන්නේ. හැබැයි රූපය කියන එක අනියතං කියලා කිව්වේ අනියත ධර්මයක්. නියතියක් නැහැ. අනිවාර්යයෙන්ම රූපේ පරිහරණය කරන ඔක්කොම අපායයි. එහෙම නියතියක් ඇත්තේ නැහැ. අනිවාර්යයෙන්ම රූපේ පරිහරණය කරන ඔක්කොම දිව්‍ය ලෝක යන. එහෙම නියතියක් ඇත්තේ නැහැ. එතකොට මේ නියති ධර්මයකින් රූපේ පණවන්න පුළුවන් කමක් නැති නිසා යාට කියනවා රූපේ කියන එක අනියත ධර්මයක්. නියත වෙන්නේ අර වගේ මට්ටමක් විතරයි නියත පුද්ගලයෙක් වෙන්නේ. එතකොට සංචානන්තරිය අකුසල කර්මයක් කරපු කෙනෙක් නියතයි කොහෙටද? සතර අපායට. මාර්ගයකට පත්වෙච්ච පුද්ගලයෙක් නියතයි කොහෙටද? නිවනට. සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙක් නියතයි කොහෙටද? නිවනට. සෝතං ආපන්න සෝතාපන්න කියන කියන්නේ ශ්‍රෝතේට ධර්මයෙන් ශ්‍රෝතේට පැමිණ ගහගෙන යනවා නිවන දක්වාම ගහගෙන යනවා. ඒක නියතියක්. එතකොට දැන් මේ නියති ධර්මය හැම වෙලාවකදීම දෙපැත්තක තියෙනවා. එක්ක කාම් භූමියට නියතයි හතර පහය පැත්තෙන් එක්ක අපරියාපන්න භූමියට නියතයි. ඒක නියතෝ සම්බෝධි පරායනෝ කියලා කියන්නේ නියතයි සම්බෝධිය පිණිස යනවා කියලා. මේ නියති ධර්මයක් කියත රූපේ කවදාවත් හසු වෙන්නේ නැහැ. ඒක නිසා රූපෙට කිව්වා අනියතං කියලා. ඊළඟට අනියානිකං රූපේ කියන එක නෛර්යානික නෙමෙයි. නිවන පිණිස පවතින දෙයක් එහෙම නෙමෙයි. රූපේ කියන එක නෛර්යානික වූ දෙයක් එහෙම නෙමෙයි අනියානික. ඒක නෛර්යානික නොවන දෙයක්. ඒක නිවනට උපකාර කරන්නේ නැහැ රූපය කියන්නේ. රූපේ දිහා බලන දර්ශනය කොහොමද කියන සම්මා දිට්ඨිය මිසක නිවනට උපකාරක ධර්මය රූපේ නිවනට උපකාර වෙන්නේ නැහැ. රූපේ නිවනට උපකාර වුණොත් හොඳ රූප නිවන් දකින්න වෙන වෙන්නේ රූප නරක රූප නිවන් දකින්න වෙන නොවන රූප කියලා රූප වෙන් කරන්න වෙනවා. ඒක නිසා නෛර්යානික රූප නැහැ. අනින්යා නිසා. එතකොට ඔගොල්ලෝ හිතන්න එපා වන්නලිසය දිහා බලාගෙන කුසල් කරලා ඒක නිවනට උපකාර වෙන දෙයක් කියලා දකින්න එපා. ඒ වගේම කෙලෙස් ඇති වෙන අරමුණක් හොඳ ලස්සන දෙයක් දැක්ක කියලා කාන්තා රූපයක් හෝ වේවා පුරුෂ රූපයක් හෝ වේවා මොනවා හරි රූපයක් දැකලා හිතන්න එපා මේ රූපය නෛර්යානික මේ නෙවෙයි කියලා. එතකොට ඒ කියන්නේ නිවන් නිවන් දකින්න බෑ මේ වගේ රූප දිහා බලලා කියලා. ඒ රූපය අපිට නිවන තීරණය කළත් නැහැ. ඒ රූපය අපිට සසර තීරණය කළත් නැහැ. ඒ රූපේ නම් තීරණය කරන්නේ අපිට නිවන දෙනවද සසර දෙනවද කියන එක රහතන් වහන්සේටත් ලෝකේ රූපයෙන් පරිසම් වෙන්න වෙනවා. ඒක නිසා රූපය කියන එක ඒ පැත්ත තීරණය කරන්නේ නැහැ. හැම වෙලාවකදීම රූපය ආරම්භය ප්‍රතිචාර දක්වන කෙනකෙනාගේ මනසයි අපිට තීරණය වෙන්නේ. සමහර විට කෙනෙකුට කෙලෙස් ඇති වෙන අරමුණක කෙනෙක් නික්ලේශයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. අපි කිව්වොත් අර කතාවක් තියෙනවා අහලා ඇති. මිහින්තලේ ඉඳලා එක හාමුදුරුවෙක් වැඩම කරනකොට පින්න පාතේට වඩිනකොට එක කාන්තාවක් තමන්ගේ ස්වාමියාත් එක්ක තරහ වෙලා මවගේ ගෙදරට යන්න කියලා නිකිර යනවා. යනකොට එක කැලෑ ප්‍රදේශයකින් මේ හාමුදුරු පාරේ පින්න පාත් වදිනවා මේ කාන්තාව මුණ ගැහෙනවා. කාන්තාව hina වෙනවා. hina වෙනකොට කාන්තාව hina වෙන්නේ යම් රාගික අදහසක් ඇති කරගෙන නමුත් හාමුදුරුවෝ ඒ වෙලාවේ අට්ටික සංඥාව ප්‍රගුණ කරගෙන වැඩම කරන්නේ හාමුදුරුවන්ට සීපත් වෙන්නේ අට්ටික සංඥාව. දස් ටික දකින්නකොටම ආමුදුරන්ට ඇටසැකිල්ලක් කියන අට්ටික සංඥාව සිහිපත් වෙනවා. දැන් හැම වෙලාවකදීම රූපේ නම් ලස්සන උනේ රූපේ නම් කාමය ඇති කරන්න හේතු උනේ ඒ නිවන නැති කරන්න හේතු වුණ රූපයක් වුණොත් එන රූපේ පැත්තේ නම් එතකොට අන්න අර කෙනාට කෙලින්ම අර හාමුදුරන්ට බැරි වෙනවා රූපේ පැත්තේ සංවර වෙන්නේ. නමුත් Taman උපදෝගත්ත දර්ශනය ඊට වැඩිය ශක්තිමත් ඒක නිසා අත්‍යික සංඥාවන් ප්‍රකට වෙලා ඇට සැකිල්ලක් තියෙන සංඥාවන් ප්‍රකට වුණා. ඒ වෙලාවෙදිම ඉදිරියට වඩිනකොටම අරහත්ත්වයටපත් වෙන ධර්මය අවබෝධ කරගත්තා. එතකොට දැන් අපිට කියන්න බෑ ඒ රූපේ හාමුදුරන්ට නිවන ගෙනාවේ කියලා. අපිට කියන්න බෑ ඒ රූපේ හදිසිය හරි හාමුදුරුව වෙන පැත්තකට ගමුන ඒ රූපේ හාමුදුරට නිවන නැති කරේ කියලා. අපි හිතමු හාමුදුරු කෙනෙක් රුවන්වැලිසෑයේ පින්කමකට වැඩම කරපු වෙලාවේ වර්තමානයේ මේ ඇති ඒ කාලෙදී එක්තරා රජබිසවක් දිහා බලාගෙන ඉඳලා කැමැත්තක් ඇති වෙලා මේ රජබිසව දිහා බලාගෙන ඉඳලා ඒ වෙලාවේදී හතරට ඇවිලා මරණයටපත් වෙනවා. එතකොට දැන් මොකද මේ හාමුදුරු සසරේ ඉඳලම ඒ පැවැත්ම තුළ අර කාන්තාවත් එක්ක එක දිගටම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී මේ යොෂ ගන්න බැරි කම නිසා අර විදිහේ තත්ත්වයක් ඇති වුණා. ඒකට දැන් අපිට කියන්න පුළුවන් රූපේ නිසා තමයි හාමුදුරන්ට මේ විදිහ දෙයක් ඇති වෙන්නේ කියලා නෑ. හාමුදුරන්ට නිවන නැති කලේ රූපේ නෙමෙයි. අර හාමුදුරන්ට නිවන ගෙනල්ලා දුන්නේ රූපේ නෙමෙයි. එතකොට රූපේ කියන දේ ආරම්භය දෙන්නේ දක්වපු ප්‍රතිචාර දක්වපු කෙනකෙනාගේ හිත පැත්තෙන් කාමයේ ඇති කර ගැනීම හෝ කාමයේ දුරු කර ගන්න අවශ්‍ය දර්ශනයක් වැඩිම කියන පැත්තයි වෙනස් වෙන්නේ. එතකොට ලෝක ගොඩක් වෙලාවට සමාජය තුළ සමහර වෙලාවට ප්‍රශ්න ගැටළු අපටත් යොමු කරනවා අහනවා දැන් රූපේ පැත්තෙන් අපි දිහා කෙනෙක් බලලා කෙලෙස් ඇති කරගත්තොත් අපිට අකුසල්ද කියලා සමහර අය එතකොට දැන් ඒ වගේ පැත්තකින් අපිට රූපේ පණවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. කෙනෙකුගේ නිවන හෝ සසර තීරණය කරන්න රූපේ පැත්තට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක නිසා අපිට හැම වෙලාවකදීම රූපය කියන දේ තීරණය කරන්නේ අපිට නෛර්යානික ප්‍රවත්මක් නෙමෙයි රූපය කියන එක අනියානිකම්. ඒක නිවන පිණිස පවතින දෙයක් නෙමෙයි. ඒ වගේම ඒක ප්‍රතිචාර දක්වන ක්‍රමය අනුව ඒක අපි ගන්න දේ අනුව තමයි අපිට නිවනටද සසරටද කියන දේ තීරණය වෙන්නේ. එතකොට නිවනද සසරද කියන දේ තීරණය කරන්න හේතු වෙන්නේ හැම වෙලාවකදීම ඒ චිත්‍රයේ පිළිබඳව අපි දක්වන ආකල්පය මත ඒ චිත්‍රයේ චිත්‍රයක් විදිහට දැක්ගත්තොත් අපිට කාමයේ ඇති කරගන්න හේතුව පේන්නේ තියෙනවා. ඒ වගේම අපිට චිත්‍රය චිත්‍රයක් විදිහට නොපෙනී සජීවීදයක් විදිහට පෙනුනොත් රූපේ කියන දේ ඒ තුළ අපිට කාමයේ ඇති කරගන්න හේතු ටිකක් පෙනේ. එතකොට එක පැත්තකින් අපිට රූපේ කියන එක නිවනට හේතු වෙලක් නැහැ. තව පැත්තකින් රූපේ කියන දේ සතරට හේතු වෙලක් නැහැ. එහෙම වුණොත් එහෙම රූපේ කියන දේ සසරට පැනෙව්වොත් නිදෙන්න බැරි වෙන රූපේ ගලාගෙන එතකොට රූපේ කියන දේ නිවනට පැනෙව්වොත් සසරට යන්න බැරි වෙන රූපේ පැත්ත බලාගෙන එතකොට දැන් මේ දෙකම ඒකාන්ත වශයෙන් පනවන්න පුළුවන් කමක් නැත්තේ ඒක නිසා කිව්වා අනියානිකං රූපේ කියන එක නෛර්යානික ඌවක් එහෙම නෙමෙයි ඊට පස්සේ උප්පන්න රූපේ කියපු එක උප්පන්න ධර්මයක් ඉපදුණු දෙයක් නොයිපදුණු දෙයක් එහෙම නෙමෙයි. රූපේ නොයි නොඋප්පන්න නැතිනම් ඉපදුනේ නැති තැනකින් අපිට හසු වෙනවා නම් අපි වැරදි. මේක බොහොම ගැඹුරු කාරණයක්. රූපේ උප්පන්නම් කියලා කියන්නේ හේතු ටික ඇතිකල්ලි රූපේ ඉපදුනාට පස්සේ තමයි රූපේ ගැන කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. රූපේ උපදුනේ නැතුව අපිට රූපේ ගැන කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. රූපේ ඉපදුනා උපදුනේ නැහැ කියලා කියන්නේ ලොකු දර්ශනයකින්. රූපේ ඉපදුනේ නැහැ කියන එක කතා කරන්නේ ලොකු දර්ශනයකින් කියලා කියන්නේ රූපය කියන දේ ඇති කල්හි හැම වෙලාවකදීම ඇස තියනවා මේ පැත්තෙන්. ඇස ඇති කල්හි තමයි රූපය කියන පැනවීම කරන්නේ. ඇස ඇති කල්හි රූපයත් රූපය ඇති කල්හි ඇහත් කියන මේ කාරණා දෙක ඇහැ තියෙනවා නම් රූපය තියෙනවා රූපය තියෙනවා නම් ඇහැ තියෙනවා. එතකොට ඇහැයි රූපයයි කියන දෙකම එකම තැනකින් පනවන කාරණා. ඇහැ නැතුව රූපේ පනවන්නේ රූපේ නැතුව ඇහැ යයි පැනවීමක් කරන්නේ නැහැ. ඇහැ තියෙනවා නම් ඒ කෙනාට රූපේ තියෙනවා, රූපේ තියෙනවා නම් ඒ කෙනාට ඇහැ තියෙනවා. එතකොට දැන් ඇහැ තියෙනවා නම් රූපේ තියෙනවා කියන තැනදී හැම වෙලාවකදීම ඇහැ ඉපදුනාට පස්සේ තමයි එයාට ඇහැ ගැන කතා කරන්න පුළුවන්, රූපය ගැන කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් අද අපේ සංකල්පනාවක් තියෙනවා අපි උපදින්න කලින් මේ ලෝකෙ තිබුණා. තිබුණ ලෝකෙ තමයි අපි ඉපදිලා මේ ජීවත් වෙන්නේ. ඒ වගේම මේ ලෝකෙ තියෙනකොට අපි මරණයටපත් වෙනවා. ඕක තමයි අපි ලෝකෙ ගැන රූපය ගැන අපි දරන ආකල්පය. අපි හැම වෙලාවකදීම සිහිපත් කරන්නේ කලින් තිබුණ දෙයක්. ඕක කියපු ගමන් අපිට ප්‍රශ්නයක් නගන්නේ ඊට පස්සේ එහෙනම් මේ දේ නැද්ද කියලා. දැන් මේ ගහ අවුරුදු ගාණක් තිස්සේ තිබුණ නෙමෙයිද මෙතන? අපිට සාහිත්‍යක ඇති වෙන ප්‍රශ්නයක්. එතකොට ගහ අවුරුදු ගාණක් තිස්සේ මෙතන තිබුණද නැද්ද කියන එක ගැන කතා කරන්න නෙමෙයි මේ යන ගමන තියෙන්නේ. මේ ගහ අවුරුදු ගාණකට කලින් තිබුණා. මේ අවුරුදු ගහ අවුරුදු ගානකට කලින් නොතිබුණා. ඒ ගැන අපිට දැනගන්න තියෙන මේ මොහොතේනේ. මේ ගහ අවුරුදු ගානකට කලින් තිබුණා කියන එක තීරණය කරන්නේ මේ මොහොතේ ඉපදුණු වර්ණ සටහනක් ඇතිකල්ලි කෙනකෙනා කෙනකෙනාගේ හිත පැත්තෙන්නේ. ඒකට උප්පන්නං කියලා කියන්නේ ඉපදුණු දෙයක් කියලා කියන්නේ රූපේ මේ මොහොතේ ඇහැ ඇතිකල්හි ඇහැ හටගත්තට පස්සෙම විතරයි අපිට රූප ගැන කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. දැන් මේ ස්ථානේ මෙතන ඔබට පෙනෙන මේ ගහක් ගැන අපිට කතා කරන්න පුළුවන් අපි බලන්න කලින් මේ ලෝකේ මේ ගහ මේ දකින්න කලින් දැන් අවුරුදු ගාණක් තිස්සේ මේ ගහ මෙතන තියෙන්නේ නැති මෙච්චර පරණ ගහක් නේ කියලා. දැන් ඔබට ওই දර්ශනසලයේ ওই දර්ශනයේ ওই දැකීම දකින්න කලින් මේ ගහ මෙතන තියෙනවා මේ විදිහේ ගහක් මෙච්චර පරණයි කියලා දැක්මක් තිබුණේ නැහැ. හැබැයි උප්පන්නං ඇහැ හටගත්තට පස්සේ වර්ණ සතහනක් පතිත වුණාට පස්සේ ඇහැ ඇතිකල්ලි වර්ණ සතහන ඇතිකල්ලි ඔගොල්ලෝ තමන්ගෙම හිතෙන් මේ ගහක් මෙච්චර පරණ වෙන්න පුළුවන් මෙච්චර වෙන්න පුළුවන් කියලා තමන්ගේ දර්ශනයේ පැත්තෙන් රැස් කරගත්ත ආශ්‍රව ටිකත් එක්ක එකතු කරලා ඒක එළිය පැත්තට පතිත කරලා මේ ගහ මෙහෙමයි කියලා අපි කතා කරනවා. දැන් මේ ගහ ගැන ඔයගොල්ලෝ කතා කරන දර්ශනය තුළ සම්පූර්ණම තියෙන වැරදි දර්ශනයක් මිත්‍යා දර්ශනයක් මිත්‍යා දිට්ඨි මේක නියත මිත්‍යා දිට්ඨි කියන්නේ මේ වැරදි දැක්ම මොකද්ද වැරදි දැක්ම අනුප්පන්න කල්හි රූපේ තියෙනවා කියලා දැක්ක එක දැන් අවුරුදු ගානකට කලින් ඉඳන් ඕගොල්ලන්ට දැන් අනුප්පන්න ඒක ඉත අතීතෙ ගිහිල්ලා ඉවරනේ ඉවර වෙච්ච දේ ආයේ දැන් ඉපදිලා තියෙනවා නෙමෙයි ඉවර වෙච්ච දෙක දෙය නැවත නැවත උපදින්න පුළුවන් කමක් නැත්තේ නෑ ඒක ඉවරයි. උපදින දේ අලුතෙන්ම උපදින දෙයක්. ගියපු තත්පරයේද ආය ඇති වෙන්නේ. ගියපු තත්පරයක් ආය ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එකපාරක් අහසින් වැටුණු වර්ණ සතහනද නැවතවතාවක් ඇතින්නේ. එකපාරක් වැටුණු වර්ණ සතහනද නැවතවතාවක් වැටෙන්නේ. නැතිනම් එක ආපු ආලෝක කිරණක් ආපහු වෙන්නේ. තවත් දෙකින් කියන ටෝච් එක එකපාර ගහලා නිවලා ආපහු දෙවෙනි පාර ටෝච් එක පත්තු කරලා කලින් ගිහපු එළියට ආයෙත් යන්නේ. ආයෙත් හේතු ටික ඇතිකල්ලි ආයෙත් මේ විදිහට එන දෙයක්. එතකොට දැන් දකින්න පුරුදු වෙන්න හැම වෙලාවකදීම උප්පන්නම් කියන තැන මේ ආයතන ටික ඇසුරු වෙනකොට ආයතන ටික ඇතිකල්හි ආයතන ටික ඇති කල්හි අපිට රූපේ තියෙනවා කියලා කියන්න වෙනවා. ඇහැ නැත්තම් රූපේ නැහැ, රූපේ නැත්තම් ඇහැ ගැන පණවන්නේ නැහැ. ඒක නිසා ඉපදුනා කියලා පණවන්නේ මෙන්න මෙතනට එනකම්. ඒක උප්පන්නා. ඊට පස්සේ ඊළඟ කාරණාව තහි විඥානයේ හිමිය. රූපේ ඉපදුනාට වැඩක් නැත්තේ නෑ. ඇහැ ගැන දැනගන්න විඥානයේ යෙදිලා නැත්තම්. ඇහැ ගැන දැනගන්න විඥානයේ යෙදිලා නැත්තම් රූපේ දැනගත්ත කියලා ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා සහි විඥානයේ හින්නේ කියන. විඥාන හයකින් වෙන්නේ වුණා. මේ විඥාන හයෙන්ම දැනගත්ත නිසා තමයි රූපය ගැන කතා කරන්න පුළුවන්කම තිබුණේ. උපන්නම් සහි විඥානයේ හින්නේ. උපන් එකක්. හැබැයි උපන්න ඵලියට උන් බෑ. සහි විඥානයේ හින්නේ කියන්නේ මේ විඥාන හයෙන් එකකින් වින්නේ යයි. ඒකට හැබැයි අමතක කරන්න එපා චහි විඥානයේ විඤ්ඤාණයන් කියවට මේ ඔක්කොම විඥාන කියන එක දැන් කියලා. ඇහැ අනුගේපු වර්ණ සටහන එක දැනගන්න චක්කු විඥානයයි කියලා පැනවීමක් කරනවා. කන අනුගේපු සෝත විඥානයයි පැනවීමක් කරනවා කන අනුගේපු දෙයට. ඊට පස්සේ නාසය අනුගේපු එකට අපි කනෝනවා ඒ පැත්ත දැනගන්න එකට දහන විඥානය කියලා. එතකොට රසය අනුව ගියපු පැත්තට අපි ජීවහා විඥානය කියලා කියනවා. ඒකට දැන් මොනවා මොන තැනකින් කතා කරත් එකම විඥානය කියන දේ කතා කරලා තියෙනවා. අපි හිතමු ගොම දාලා අවුලපු ගින්නට ගෝමාග්නිය කියලා කියන ගොම දාපු ගින්න කියලා. දර දාලා අවුලපු ගින්නට දර ගින්න කියලා කියනවා. ඒ ඒ ද්‍රව්‍ය දාලා ගින්දරක් ඇවිලුවොත් ඒ ඒ ගින්න ඒ ඒ ද්‍රව්‍යවල නාමයෙන් නම් ලබනවා. හැබැයි ඒ ද්‍රව්‍යවල නාමයෙන් නම් ලැබුවට ඒ ද්‍රව්‍ය ටිකෙන් හදපු ගින්න කියන බව එකම දේ වගේ. එකම ගින්නක් වගේ. ගින්නේ වෙනසක් නෑ වගේ හැම වෙලාවකදීම ආයතන ටිකෙන් ගත්ත අරමුණු ටික වෙනස් වෙන්න ආයතන ටික වෙනස් වෙන්න පුළුවන්. හැබැයි විඥානය වෙනස් වෙලා නැහැ. එකම තැනින් සබ්බේ ධම්මා මනෝ විඥාන දහස්ය විඤ්ඤාණයන් කියලා පස්තහනේ විතර කතා කරන එක නිසා සියලුම ධර්මතා ටික මනෝ විඥාන දහස්යෙන් ඉන්නේ. හැම ධර්මතාවයක්ම අපි කියවට රූපේ දැනගත්ත, ගන්ධේ දැනගත්ත, රසේ දැනගත්ත, ස්පර්ශේ දැනගත්ත, ඔය දැනගන්න එක පහළ වුණේ ඇහි, ඔය දැනගන්න එක පහළ වුණේ කනේ, ඔය දැනගන්න එක පහළ වුණේ නාසයේ, දිවේ, කයේ කියලා අපි කතා කළාට ඇත්තටම ඔය දැනගන්න එක පහළ වුණේ කොහෙද? ඇත්තටම ඔය දැනගන්න එක පහළ වුණේ වේදනා සංඥා දෙකක් දැනගත්තා. ඒ මොහොතේ හදාගත්ත හිත තුල. ඒකට විඥානයේ තුලින් දැනගෙන තියෙන්නේ හැම වෙලාවකදීම වේදනා සංඥා දෙකක්. හැම මොහොතකම අපි ඇසුරු කරලා තියෙන්නේ වේදනා සංඥා දෙකකුයි අන්තිමේටම හිතලා දැනගෙන තියෙන. අපි හිතනකම අන්තිම කොහෙන් ගියත් දැනගෙන තියෙන්නේ. ඒකට විඥාණයට ආසන්න කාරණාවක් විදිහට අපිට සංඛාරයෙන් ගෙනල්ලා දෙන දේ විඥාණයෙන් දැනගන්න. එතකොට කොහෙන් ගියත් අන්තිමේටම විඥාණයට ගෝචර වෙලා තියෙන්නේ සංඛාරයෙන් ගෙනල්ලා දෙන එක. එතකොට උප්පන්නම් මේ ආයතන ටික ඉපදුණු කල්ලි චහි විඥානයේ විඤ්ඤාණයන් ආයතන හයෙන් ඉන්නේ. විඤ්ඤාණය වෙනකොට තමයි රූපය ගැන කතා කරන්න අයිතියක් තියෙන්නේ. එහෙම නැත්නම් අපි කතා කරන්නේ දන්නේ ආයතන උපදින්නේ නැත්නම් අපිට ආයතන රූපය ගැන කතා කරන්න අයිතියක් නැත්තේ නැහැ. අපි අන්ධ කෙනෙකුගෙන් ඇහුවොත් කොළ පාට කියන්නේ මොන පාටක්ද කියලා. එයාට දෙන්න උත්තර වෙන්නේ නැහැ. එයා දැකලා නැහැ. එයාගේ ලෝකේ ඒක නැහැ. මොකද සහි විඥානයේ විඤ්ඤේ උප්පන්නම් කියන ලක්ෂණය නැහැ. ඉපදිලා නැහැ. සහි විඥානයේ විඤ්ඤේය උප්පන්න බව නැති නිසා එයාට ආයතන හයෙන් දැන ගැනීමක් ඇත්තේ නැහැ. එතකොට රූපය ගැන කතා කරන්න හේතු වෙන ප්‍රධානම ලක්ෂණය තමයි uppannam සහි විඥානයේහි විඤ්ඤායන් කියන කොටස. එතකොට ඊළඟ එක තමයි අනිච්චං. රූපය කියන එක අනිත්‍ය වූවක්. එතකොට අනිත්‍ය වූවක් කියන තැනදී කතා කරන්නේ අනිත්‍ය කියන එක සංකත අනිත්‍යයක් තියෙනවා සංකත ධර්මයන්ගේ සනවන අනිත්‍යයක් තියෙනවා ඒ වගේම ඊට ඉක්මවා ගිහින් මෙතන රූපය අනිත්‍යයි කියන තැන පනවන පැනවීමකුත් තියෙනවා. දැන් ඕක අද මම හිතන ලෝකෙත් අද බොහෝ දෙනෙක් වර්තමානයේ තුල කතා කරන මාතෘකාවක් තමයි අනිත්‍ය කියන එක සම්බන්ධව අනිත්‍ය සහ අනිත්‍ය කෙනෙක් කියන අනිත්‍ය කියන එකට අනිත්‍ය කියන අර්ථය දුන්නොත් ඒක වැරදි. ඒක දෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක තියෙන ලොකු අඩුවක් වෙනවා මේ අනිත්‍ය කියන තැන අපි අර්ථකථන සපයන්න පුළුවන් වුණොත් ඒක සංස්කෘත භාෂාවෙන් ආපු පදයක් ඒ ගැන කතා කළේ බමුණෝ කියලා එක එක විවිධ අර්ථකථන සපයන්න හදනවා එතකොට අනිත්‍ය කියන එක කතා කළේ අනිත්‍ය කියන එක කිව්වේ බමුණෝ කියලා කියන්න අපිට තියෙන හේතු සාධක මොනවද? ඒ වගේම අනිත්‍ය කියලා කතා කරන තැන තමයි නිවැරදි අනිත්‍ය කියලා කියන්නේ න ඉච්ඡ කැමැත්ත ඉෂ්ට නොකරන අර්ථයෙන් ආස්වාදයේ ඉෂ්ට නොකරන අර්ථයෙන්මයි අනිත්‍ය කියලා කියන්නේ ආස්වාදයේ ඉෂ්ට නොකරන අර්ථයේ දකින්න කියලා කියනවා. දැන් රූපයෙන් ආස්වාදයේ ඉෂ්ට කරන් ඉෂ්ට කරන්නේ නැහැ කියන එක දකින්න කියලා තමයි මේ අනිත්‍ය කියන වචනේ යොදන්නේ කියලා. දැන් ඔය අර්ථ දෙක අද පැත්තට අහන්න ලැබෙන අර්ථ දෙක. එතකොට දැන් හොඳට විමසලා බලන්න මේ කියන කාරණා ටිකත් එක්ක කොතනද මේ අනිත්‍ය කියන තැන බහැලිය යුත්තේ ගැළපිය යුතු යුතු තැන කියන එක. අපිට අනිත්‍ය කියන වචනේ හුදකලාව අරගෙන ඔය අර්ථකථන සපයන්න හැදුවට අපිට මේ ආපු පළක් තියෙන අපි කතා කරගෙන ආපු දර්ශනයක් පළක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිළිවෙලක් තියෙනවා අනිත්‍ය ගැන. එතකොට දැන් මේ අනිච්ච ගැන කතා කරපු මේ පිළිවෙලේදී අපිට කැමැත්ත ඉෂ්ට නොවන අර්ථයෙන් කතා කළොත් එහෙම එතනදී අපි කියනවා මොකද්ද? කැමැත්ත ඉෂ්ට නොකරන රූප ලෝකේ තියෙනවා. කැමැත්ත ඉෂ්ට නොකරන රූප ලෝකේ තියෙනවා. කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහැ කියන එක දකිනවා නම් කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැති රූප මොකද වෙන්නේ? ඒ කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැති ආශාදේ ඉෂ්ට කරන්නේ නැති රූප ලෝකේ තියෙනවා. ඒ රූප කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ ආස්වාදේ ඉෂ්ට කරන්නේ නැහැ. එතකොට ඒ රූපේ කැමැත්ත ආස්වාදේ ඉෂ්ට කරන්නේ නැහැ කියලා කියනකොට ඒ නැති රූපේ අපිට පෙන්වන්න වෙනවා එළියේ තියෙනවා කියලා. ඒතකොට දැන් බලන්න උප්පන්නං සහි විඥානේ හිවිඤ්ඤයන් මේ කියන කාරණාවලට මේක ගැලපෙනවද? රූපේ තියෙන මේ ආයතන මේ මේ මොහොත ඉදීමක් එක්ක ඒ වගේම ආයතන හයෙන් දැනගත යුතු දෙයක්. ඒ වගේම අස්භාව පරියාපන ආත්මභාවය අනුගිත මේ මොහොතට හදාගන්න දෙයක්. තව අපිට ඉදිරියට හම්බෙන අහුත්වා සම්භූතං උත්සාන භවිෂ්‍යති පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන දෙයක්. දැන් මේ විදිහට අපිට හම්බෙනකොට රූපය ගැන දැන් හිතන්න දැන් ආස්වාදයේ ඉෂ්ට කරන්නේ නැති රූපයක් තියෙනවා කියලා අපි කතා කළොත් ඒක හරියනවද? ඒක නිවැරදි වෙයිද? එතකොට අපිට ඒක නිවැරදි වෙන්නේ නැහැ අපි එහෙම කතා කළොත්. අනිත්‍ය කියලා කතා කළේ බුදුරජාණන් වහන්සේ අනිත්‍ය කියලා පෙන්වන්නේ කොයි වෙලාවකවත් දකින්න එපා මහණෙනි. ජේතවනාරාමයේ අනිත්‍යද අනිත්‍යද කියලා ඇහුවේ නැහැ. ගස්ගල් නිත්‍යද අනිත්‍යද කියලා ඇහුවේ නැහැ. බුදුරජාණන් වහන්සේ අනිත්‍ය කියන තැන කතා කළේ මහණෙනි ඇහැ නිත්‍යද අනිත්‍යද? ඇහැ පැත්තෙන්. රූපේ පැත්තෙන්. එතකොට මේ ඇහැ සහ රූපය කියන මෙන්න මේ වගේ පැත්තකින් තමයි අනිත්‍ය කතා කළේ. එතකොට මේ අනිච්ඡං කියලා කියන තැනක හැම වෙලාවකදීම ඇහැ අනිත්‍ය උනේ මොන හේතු සාධක පදනම් කරගෙනද? ඇහැ අනිත්‍යයි කියලා කිව්වේ අපි කතා කළ පරිත්තම් කියන තැනක් ගැන. ඇහැ පරිත්තයි ඇහැ අනිත්‍යයි කියලා කියන්නේ මේ මොහොතේ හටගෙන මේ මොහොතේම නිරුද්ධ වෙන දෙයක්. ඔය ඇහැ කියන තැන දකින්න එපා අල්ලපු ගෙදර මිනිස්සු, තව එක එක මිනිස්සු, තව දේවල්, එහෙම නැතිනම් මේ ආශාදේ ඉෂ්ට කරන්නේ නැති දේවල් ලෝකෙ තුල තියෙනවා කියන දේවල් දකින්න එපා ඔළුවේ කැක්කුම් බඩේ කැක්කුම් නැති වෙලා යනවා කියන එක එහෙම නෙමෙයි මේ අනිත්‍ය කියලා කතා කරන්නේ. එතකොට ඒ අනිත්‍ය දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළෙත් නැහැ. එතකොට අනිත්‍ය නිසා දුක එනවා කියලා කිව්වෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ අනිත්‍ය කියලා කතා කළේ ඇහැ අනිත්‍යයි. අනිත්‍ය දකිනකොට මේගේ සූත්‍රය වගේ සූත්‍ර දේශනා අංගුත්තර නිකායේ හතරවෙනි භාගයේ කන්ටේ මේගේ සූත්‍රය වගේ අරගෙන බලන්න නවක නිපාතේන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි යමෙක් අනිත්‍ය දකිනවා නම් එයාට අනාත්මය ප්‍රකට වෙනවා අනාත්මය ප්‍රකට වෙනකොට අසුමානිය දුර වෙනවා අසුමානිය දුර වෙනවා කියන්නේ නිවන මේ මේ ජීවිතයේදීම දික්ඨේර ධම්මේ නිබ්බානං මේ ජීවිතයේදීම නිවන සාක්ෂාත් කරනවා එතකොට දැන් අපිට තියෙනවා දර්ශනයක්. අනිත්‍ය කියන තැන පෙන්නවා අනාත්මය ප්‍රකට වෙන්නත් ඕන මෙතනදී. නිවන සාක්ෂාත් වෙන්නත් ඕනේ අසීමානිය දුර වෙන්නත් ඕනේ. දැන් අනිත්‍ය කියන්නේ ආස්වාදේ ඉෂ්ට කරන්නේ නැහැ කියන එක වුණොත් එහෙම. නිකන් කියන්නේ බොස්සන්නාසි ගිහි ගිය අතහැරලා ගියයි කියලා. ඒ තිබුණු සැප සම්පත් වලින් ආස්වාදේ ඉෂ්ට කරන්නේ නැහැ කියන එක. එතකොට දුක් විඳලා බැලුවොත් දුකක ඒ පැත්තෙනුත් ආශාදිෂ්ඨ කරන්නේ නැහැ කියන එක දැක්ක බුදුරජාණන් වහන්සේ. එහෙම වුණොත් ගිහි ගිය අතරලා යනකොටම එක්ක බුද්ධත්වයටපත් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් විස්කරස් ක්‍රියාවේදී බුද්ධත්වයටපත් වෙනවා. මේ දෙපැත්තම දැක්කනේ. නමුත් ඒ පැත්තෙන් බුදුරජාණන් වහන්සේ දැක්කේ නැහැ ප්‍රතිපදාවක් ක්‍රමයක් දැක්කේ නැහැ. මේ පැත්තෙන් මේ දුක නැති කරගන්න පුළුවන් කියලා ආශාදිෂ්ඨ කරන්නේ නැහැ කියලා දැක්කයි කියලා. ඊට වඩා ගැඹුරු තැනකින් අනිත්‍ය කියන තැන කතා කළ විමුක්ති මුඛයක් කියලා කියනවා. අනිත්‍ය කියන තැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අනිත්‍ය කියන තැන ඇහි අනිත්‍යයක් ගැන කතා කළේ උප්පන්නයි චහි විඥානයේ කියන්නේ යන්නේ. ඉපදුණු දෙයක්. ආයතන හය ඇතිකල්ලි දැනගත්තු දෙයක්. ඒ වගේම ආයතන හය නිරුද්ධ වෙනකොටම රූපේ නිරුද්ධ වෙන දෙයක්. ඇහැ නිරුද්ධයි නම් ඇහැට ගෝචර වුණ රූපේ තියෙන්නේ කොහොමද? ඇහැ නිරුද්ධයි නම් ඇහැට ගෝචර වුණ ඇහැට ඒ රූපේ ඇති බවට ගෙනල්ලා දෙන්න ගෙනාපු වර්ණ සටහන සිතුරු නැතුව නිරුද්ධයිනේ. කන නිරුද්ධයි නම් කන ඇති කරන්න හේතු වුණ කන තියෙන බව ගෙනල්ලා දුන්න සද්ද රූපයත් ඒ එහෙන් මොහොතේම ඉතුරු නැතුව නිරුද්ධයිනේ. ඒ අරබය හිතනකම නැවත නැවත උපද්දුපත් අපිට මතු කරලා ගන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි ඒ දැනගත්තේ හිතනකම මිසක සද්දේ නෙමෙයිනේ. ඒ දැනගත්ත හිතන කම මිසක වර්ණ සටහන මේ රූපේ නෙමෙයිනේ ඒ රූපේ නිරුද්ධයිනේ එතකොට අනිත්‍ය කියලා කතා කරලා අන්න එතනින් සාක්ෂාත් කරන්න රූපය කියන එකේ කොටින්ම දකින්න එපා ගස් ගල් ගෙවල් දොරවල් යාන වාහන අම්මා තාත්තා මේ අපිට ආස්වාද ඉෂ්ට කරන්නේ නැති විදිහට හම්බෙන අපි පනෝගස්ත ප්‍රඥාප්තියයි ඔක්කොම ටික එකතු කරගත්ත රූප එළියේ තියනවා කියන දර්ශනයෙන් දකින්න එපා අනිත්‍ය කියන දේම දැක්කොත් වැරදියි. ඒ අනිත්‍ය ඇති දෙයක අනිත්‍ය. මම කියන්නේ ඒක බලන්න එපා කියලා නෙමෙයි. ලෞකිකත්වයේ තුල ලෞකික ලෝකෙ තුල ඒ අනිත්‍යත් වටහා ගන්න එක වටින තැනක් තියෙනවා. ලෝකෙ ඔක්කොම නිට්ටයයි සාරයි තියෙනවා කියලා හිතාගෙන ඉන්නවට වඩා අපි තේරුම් ගන්න එක වටිනවා ලෝකෙ නැති වෙලා යනවා මේ දේවල් අපි මැරෙනවා කියන එකවත් තේරුම් ගන්න එක වටිනවා අනිත්‍යයි කියන එක. ඒකට අනිත්‍ය ඒ මට්ටමින් තේරුම් ගත්තට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිවන් දකින්න කියලා පැනෙන්නේ මේ ඇති දෙයක නැති බව කියන තැන නම් අල්ලන්න එපා. එතන ගත්තත් වැරදි. එතකොට තියෙන දෙයකින් ආශාදීෂ්ඨ කරන්නේ නැහැ කියලා දකින්න කියලා ගන්නත් එපා. එහෙම ගත්තත් වැරදි. අරස දකින්න එක හොඳයි. ඕක නිවන කියලා දකින්නට වැඩිය. එතකොට ආශාදේ ඉෂ්ට කරන්නේ නැහැ කියන එකත් ඒ වගේම රූපේ නැතිර යනවා කියන එකත් නිවන එහෙම මේ නිවන් දකින්න තියෙන මගක් නෙමෙයි. එතකොට අපිට පේනවා රූපය අනිත්‍යයි කියලා ඉතුරු නැතුව නිරුද්ධ වෙන දෙයක්. එතකොට අපිට නුවණක් එන්න ඕනේ රූපය ඉතුරු නැතුව නිරුද්ධ නම් මේ නිරුද්ධ වෙච්ච රූපය ඇති තැනක අපි හදාගන්න ලෝකෙ මොකද්ද කියන එක ගැන. රූපය ඉතුරු නැතුව නිරුද්ධ නම් නිරුද්ධ වුණ රූපය ගැන අපි හදාගන්න තැන අපිට හසු වෙන්න වෙනවා. අපි හදාගන්න නාම ධර්මතා ටික ගැන අපිට නුවණක් ඇති වෙන්න වෙනවා. එතකොට අපිට එළඹ සිටි සිහියක් එළඹ සිටි නුවණක් වෙනවා අපේ ජීවිතේට මේ නාම ධර්මතා ටිකයි රූපයයි ගැන නාම රූප පරිච්ඡේදයක් වෙනවා නාම රූප වෙන් වෙලා පේනවා අපිට මේ නාම රූප දෙක අපිට වෙන් වෙලා වෙන් වෙන් කරලා දකින්න පුළුවන්කම තියෙනවා ඒකට එතකොට මේ නාම රූප දෙක වෙන් වෙන් කරලා දකින්න පුළුවන් කියන තැනදී මේ නාම රූප පරිච්ඡේදය තමයි අපිට අත්‍යවශ්‍ය වුණ අංගය එතකොට අනිත්‍ය කියන තැන කතා කළේ මේ මොහොතේ පෙර නොතිබීම ඇහැ හැදිලා මේ මොහොතේ පෙර නොතිබීම ඇහැ නිරුද්ධ වෙනවා කියන කාරණාව අපිට කියන්න අවශ්‍ය නිසා. එතකොට ඇහැ මේ මොහොතේ පෙර නොතිබීම හටගෙන මේ මොහොතේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඇහැ අනිත්‍යයි. අනිත්‍ය වුණ ඇහැ අනිත්‍ය වෙන තැන රූපෙම රූපෙත් අනිත්‍ය වුණා. ඇහැ අනිත්‍ය වෙන තැන රූපෙත් අනිත්‍ය වුණා. රූපේ අනිත්‍ය නම් ඇහත් ඒ මොහොතේදී අනිත්‍ය වුණා. ඇහැයි රූපේ කියන මේ දෙකම අනිත්‍ය වුණ තැනක දැන් පටලන්න එපා. අනිත් පැතිවල තියෙන නාම ධර්මතා ටිකෙන් ඔසවපු අම්මා තාත්තා ගෙවල් දොරවල් කියන ටිකත් මේ අනිත්‍යයි කියලා නේද කිව්වේ කියලා. රූපය අනිත්‍යයි. රූපය ගැන අනිත්‍යයි කියලා කතා කරන තැනකදී ආය අම්මා තාත්තා කතා කරන්න දෙයක් නැහැ. මොකද රූපය ඇතුලේ අම්මා තාත්තා දකින්න හදන එකම තමයි අපිට වැරදිච්ච තැන. රූපේ අනිත්‍ය සාක්ෂාත් කරන කෙනාට අම්මා තාත්තා ගැන කනවන්න තැනක් හම්බ වෙලා නැහැ. ඇහැේන වර්ණ සතහන ඉතුරු නැතුව නිරුද්ධ වුණා නම් දැන් කොයි මොහොතේ හිටපු අම්මා කෙනෙක් ගැනද කතා කරන්නේ? ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් එහෙනම් ඔය අම්මා කියන රූපේ අම්මා කියන තැන කතා කරන්නේ කොයි මොහොතේ ඇහැට ආපු වර්ණ සතහනද අම්මා උනේ? මේක කලින් ආපු එකද ඊයේ ආපු එකද පෙරේදා ආපු එකද මේ කොයි මොහොතේ කවද කොයි වෙලාවේ ආපු වර්ණ සටහනද ඔය අම්මා කියලා කතා කරන්නේ ඒ වර්ණ සටහනක වර්ණ සටහනක් දෙන්නේ නම් වර්ණ සටහන නැත්නම් ඕගොල්ලොන්ට දැන් අම්මා කියලා හදාගත්ත රූපයක් තියෙන කියන්නේ වර්ණ රූපේ පැත්තේ හැම වෙලාවකදීම අම්මා කියලා හදාගන්න තැන වර්ණ සතහන ඉක්මවා ගියපු අවිද්‍යාව කියන දේ නාම ධර්මතාව ටිකෙන් ඔසවන මට්ටමකයි අපිට අම්මා උපදලා තියෙන්නේ. රූපේ නෙමෙයි. රූපේ ඉතුරු නැතුව වැය වුණු තැනක අම්මා හදලා හදාගෙන තියෙන කෙනකෙනා කෙනකෙනාගේ හිත පැත්තෙන්. ඒක කෙනකෙනාගේ ආශ්‍රව ටික අම්මා කියලා දකින බව. එතකොට අපි උත්සාහවත් වෙනවා නම් අම්මා කියන රූපේ එළියේ තියෙනකොටම ඒ රූපේ ආශාදීෂ්ඨ කරන්නේ නැති කිය නිදෙන්න. එතකොට ඒක සහේතුක වෙන්නේ නැහැ. මේ මාර්ගය සාධාරණ වෙන්නේ නැහැ. ඒක නිසා අනිත්‍යයි කියන එක බුදුරජාණන් වහන්සේ අනිත්‍ය කියලා ඔය ඉච්ඡා නොවන තැනකින් කියලා පැනෙන්නේ නැත්තේ. ඊට වඩා ගැඹුරු අනිත්‍ය කියන තැන මේ අනිත්‍ය කියන වචනේ ඊට වඩා බොහොම ගැඹුරුයි. අනිත්‍ය කියන වචනේම වචනේම තමයි අපේ සිංහලට සහ සංස්කෘත භාෂාවෙන් යනකොට අනිත්‍ය කියලා සිද්ධ වෙන්නේ. එතකොට ඒකේ අර්ථයේ වෙනසක් නැහැ, ශබ්දයේ වෙනස විතරයි. අර්ථයේ කිසිම වෙනසක් නැත්තේ නැහැ. අර්ථය එකම අර්ථය. එකම තැන මහණෙනි ඇහැ අනිත්‍යයි කියලා කතා කරපු තැන. එතකොට ඒ අනිත්‍ය බොහොම ගැඹුරුයි. ඒ අනිත්‍ය ලෝකයේ සාමාන්‍යයෙන් ඇහැකට දකින්න පුළුවන් දෙයක් නෙමෙයි පුබ්බේ අනුසුතේ සේක බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත පෙර නොඇසූ විරුද්ධමස් විදිහට. මේක ආශාදේශ කරන්නේ නැහැ කියලා නිකන් කාටවත් හිතා ගන්න පුළුවන් සරල සංකල්පයක් විදිහට නෙමෙයි බුදුරජාණන් වහන්සේ අනිත්‍ය කියන දේ අවබෝධ කරගත්තේ. බොහොම ගැඹුරු තැනකින් මේ අනිත්‍ය අවබෝධ කරගත්තේ. එතකොට ඒ අනිත්‍ය අවබෝධ කරපු තැන ලෝකේ කතා කරන්න ගියොත් බොහෝ දෙනෙකුට නුවණ නැත්නම් එයාට තේරෙන්නේ නැහැ මේක. පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස මහණෙනි මේ ධහම තියෙන්නේ ප්‍රඥාවන්තයින්ට දුෂ්කාස්මින්ට නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒක නිසා මේ ධර්මයේ අපිට තියෙන්නේ ප්‍රඥාවන්තයින්ට. ඒ ප්‍රඥාවන්තයින්ට විතරයි මේක ගෝචර කරගන්න පුළුවන්. ඒකයි මේ අනිත්‍ය කියන තැන බොහොම ගැඹුරු සංකල්පයක් තැනකින් බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරන්න පැහැදිලි කළේ දේශනා කළේ. එතකොට මෙන්න මේ විදිහට අපිට වටිනා දෙයක් අපිට මේ රූපකාණ්ඩය තුළින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ දෙන්නේ මුළු සමස්ත රූපෙම නානත්වයක් නැතුව එක තැනකට ගන්න එක තමයි බුදුරජාණන් වහන්සේ මෙතනින් අපිට කළේ. ඒක තමයි මේ ඒක විදේන රූප සංගහෝ කියලා අපිට කාරණා ගොඩකින් පැහැදිලි කළාට මේ සියලුම තැනින් සඳහන් කරන රූපය අනාත්ම වුණ සත්පුද්ගල භාවයෙන් තොර එක තැනකට අපේ මනස ගන්න එකක් වෙන්නේ කරන්නේ. ඒ නිසා හොඳට සිහිපත් කරගන්න මේ කතා කරපු දේ තුළ අපිට කතා කරලා තියෙන මේ දර්ශනය වෙනස් වෙන එක සම්මාදිට්ඨිය ඇති කරගන්න තැන පිළිබඳව අපි උපද්දගත යුතු දර්ශනය පිළිබඳව අපි පිළිසිඳ දැක්විය යුතු කාරණා ටික පිළිබඳව අපි මේ අද දවසේ සාකච්ඡා කරලා තියෙන්නේ. ඒක නිසා අද දවසේ කාල වේලාව අවසන් නිසා අපි දේශනාව අවසන් කරමු. මේ විදිහට අද දවසේදී යෝනිසෝ මනසිකාරාදිය පවත්ලා බොහොම වටිනා කුසලයක් සිදු කරගන්න යෙදුනේ. මේ සිද්ධ කරගත්තු සියලු කුසලය අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතුයි අනුමෝදන් කරමු. කර්මයෙන් අපි හැමදෙනා ම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම මේ සියලු කුසලය අමා මහ නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා මෙන්න කරන ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ඉෂ්ඨකාරකයන් දේවගණ සමූහයක් වෙන සීල් දෙවියන්ටත් මෙකින් අනුමෝදන් වෙත්වා අපේ දෙවියන්ටත් මේ සිං උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක් වෙත්වා කියලා සාධිකන්න. ඒ වගේම අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා උදේ විජේ කුලතිලක මහත්මයා ප්‍රධාන ඒ සියලු දෙනාම එකතු වෙලා පවුලේ සියලු දෙනා එකතු වෙලා සිද්ධ කරන කුසලයක්. කල්පනා කරගන්න මේ සින්න සෑම සිට දෙනා නම් මිය පරලෝකයේ සිරිනාතෙන්ටත් අපි මේ පින් අනුමෝදන් කරනවා. ඒ ඥාතීන්ටත් අමා මහ නිවනින් සැනසෙන්නටම මේ සීල කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම උදේ විජය කුලතිලක මහත්මයා බලාපොරොත්තු වෙනවා. ඒ මහත්මයාගේ සහ අනුරාධ ඉන්ද්‍රචාපා සහ සඳමිනි ද්‍රෞපදී යන තිදෙනාගේ ඒ මැයි මාසයේ යෙදෙන උපන් දිනවලට සෙත් ප්‍රාර්ථනා කරන්නට ඒ මැයි මාසයේ මේ මාසයේ යෙදෙන ඒ සියලු තිදෙනාගේම උපන් දින වෙනුවෙන් ඒ අයගේ ජීවිතවලට නිරොග් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ සම්පන්නිය හැම දිනකටම සැලසේවා මේ සිද්ධ කරගත්ත වටිනා කුසලයේ බලයෙන් රක්ෂාස්ත්‍රේ අනන්ත ගුණානුභව බලයෙන් ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම දානය ධර්ම දානය මේ ධර්ම දානයේ විශේෂ ගුණානුභව බලයෙන් කායික මානසික සුවතාවය සැලසී ඒ හැම දිනාගම ජීවිත ධර්මානුකූලව සාර්ථක කරගෙන අමා මහ නිවන සැනසෙන්නට මේ සීල කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා පින්නමින් දන්වන්න ඒ වගේම චිත්‍රානි සහ දිල්ෂාන් යුවලගේ පළමු වන විවාහ සංවත්සරයට සෙත් පතන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ චිත්‍රානි සහ දිල්ෂාන් යුවලගේ ඒ යුග දිවිය සාර්ථක කරගෙන රත්නක්‍රියානන්ත ගුණානුභව බලයෙන් ඒ අයටත් නිරුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සලසාගෙන ධර්මානුකූලව යහපත් ජීවිත ගත කරන්නට නකුල මාතා නකුල පිතාවන් වැනි ධර්මානුකූල චරිතයන් බොහොම සමගි සම්පන්න බවක් ඇති කරගෙන ජීවිත ගත කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවා හැම දිනකටම ගොහර කටුක භයංකර දුක් සහිත සසරින් ඈතරව ලැබෙන ඈතරවන්නටම මේ සීල කුසලය හේතු පාරමිතාවක් නිර්ස්වා කියලා සාදු කියලා සිංහලෙන් දැනෙන්නේ Thank you.